මූලිකව මතක් කිරීමක් වශයෙන් මේ සූත්‍රය තුල අන්තර්ගත වෙන්නේ බුදුහාමුදුරන්ගේ ගිහි හෝ පැවිදි ශ්‍රාවකයේ බුදුහාමුදුරව අවබෝධ කරගත්තා වූ සංසාර විමුක්තිය අවබෝධ කර ගැනීමට නම් අංග හතරක් සම්පූර්ණ විය යුතු බවයි ඒ අංග හතර සෝතාපට්ටි අංගයි. ඒ අංග හතර නම් කරලා තියෙන්නේ සද්ධර්ම ශ්‍රවණය, සත්පුරුෂ ආශ්‍රය, යෝනිසෝ මනසිකාරය හා ධම්මානුධම්ම ප්‍රතිපදාව වශයෙන්. වර්තමානයේ අපේ බෞද්ධයන් දිහා බලනකොට මේ අංග හතරෙන් බොහෝ දෙනෙකුට අංග තුනක්ම ඇතුළත් වෙලා තියෙනවා අන්තර්ගත වෙලා තියෙනවා. ඒ සත්පුරුෂ ආශ්‍රයයක්, සද්ධර්ම ශ්‍රවණයක්, ඒ වගේම ධම්මානුධම්ම ප්‍රතිපදාවක්. නමුත් බොහෝ දෙනෙකුට පැටලි සහගත වෙලා තියෙන්නේ යෝනිසෝ කියන මනස්කාරය කියන මෙන්න මේ සෝතාපට්ටි අංගයයි. හැමදෙනාම වගේ විශ්වාස කරනවා ධම්මානුධම්ම ප්‍රතිපදාවේ තියෙන සීලමය දෙයක් සීලමය පින්කමක් එහෙම නැත්නම් ආමිෂමය පින්කමක් එහෙම නැත්නම් සමත භාවනාවක් ධම්මානුධම්ම ප්‍රතිපදාව තුල තියෙන ಗುಣ මෙන්න මේ ධම්මානුධම්ම ප්‍රතිපදාව තුල තියෙන ಗುಣ සමහර ඒවා සිදු කරනකොට යෝනිසෝ මනසිකාර්යය තියෙනවා කියන. නමුත් එවැනි අවස්ථාවක යෝනිසෝ මනසිකාර්යය නෑ. ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන්නේ යෝනිසෝ මනසිකාර්යය නැති විට ජීවත් විය යුතු ආකාරය. ධම්මානුගම ප්‍රතිපදාව නැතුව යෝනිසෝ මනසිකාර්යය උපදින දෙයක් නෙවෙයි. යෝනිසෝ මනසිකාර්යය නැති තැනදී ඒ පුජ්‍යලයා සංසාර විමුක්තිය ඉක්මන් කරගන්න නැවත නැවත මේ යෝනිසෝ මනසිකාර්ය ලබා ගන්න ජීවත් විය යුතු ආකාරයයි ධම්මානුගම ප්‍රතිපදාව. එහෙමනම් ධම්මානුගම ප්‍රතිපදාව තුල තියෙන්නේ අයෝනිසෝ මනසිකාරයයි. යෝනිසෝ මනසිකාරයේ තියෙන වෙලාවේ ධම්මානුගම ප්‍රතිපදාවක් නැහැ. යෝනිසෝ මනසිකාරයේ තියෙන වෙලාවේ තියෙන්නේ සතර සතිපට්ඨානයේ වැඩිමයි. හුදු වර්තමාන අරමුණේ සතිය පැවැත්වීමයි. හුදු වර්තමාන අරමුණේ සතිය පවත්වන වෙලාවේ ධම්මානුගම ප්‍රතිපදාවක් නෙවෙයි. ඒක යෝනිසෝ මනසිකාරයේ වැඩෙන වෙලාවක්. දැන් මෙන්න මේ කාරණය බෞද්ධයා විසින් හඳුනාගත යුතුයි. එහෙම නැත්නම් වෙන්නේ ආමිෂ පින්කම් කරන වෙලාවකත් මේ සෝතාපට්ටි අංග අපිට තියෙනවා හෝ වර්තමානයේ ආමිෂ පින්කම්මක් කරන වෙලාවක් තුලදී අනාගතයේ નિરાයාසයෙන් යෝනිසෝ මනසිකාර්ය පහළ වේවි කියලා වැරදි අදහසක් ඇති මේ වැරදි අදහස සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න තමයි මේ අංග හතරම බුදුහාමුදුරු දේශනා කරලා තියෙන්නේ. මේ අංග හතර තුලින් හඳුනාගත යුතුයි ශ්‍රාවකයා යෝනිසෝ මනසිකාරයේ තියෙන තැන ධම්මානුධම ප්‍රතිපදාවක් නැහැ. ධම්මානුධම ප්‍රතිපදාව තියෙන තැන යෝනිසෝ මනසිකාරයක් නැහැ. ධම්මානුධම ප්‍රතිපදාව තුල තියෙන මනසිකාරය අයෝනිසෝ මනසිකාරයයි. එහෙම වුණාම මේ පින්වතුන් දැනගන්න වෙනවා යෝනිසෝ මනසිකාරයෙන් අයෝනිසෝ මනසිකාරයට මාරු නොවන කෙනා රහතන් වහන්සේ. රහතන් වහන්සේ තුල අයෝනිසෝ මනසිකාරයක් නැහැ. එහෙනම් රහතන් වහන්සේ තුල ධම්මානුධම්ම ප්‍රතිපදාවක් කියලා අලුත් දෙයක් නැහැ. ඒක නිසා වෙන් අපි ධර්මයේ ඉගෙන ගන්නවා රහතන් වහන්සේ ළඟ ක්‍රියාසිට පමණයි තියෙන්නේ විපාක සිත් නැහැ. නැත්නම් කුසල් අකුසල් නැහැ. ධම්මානුගම ප්‍රතිපදාව තුල තියෙන්නේ කුසලයයි. නැත්නම් අකුසලයේ මග හැරීමයි. මේ නිසාවෙන් ධම්මානුගම ප්‍රතිපදාවක් තියෙන හැම තැනදීම අයෝනිසෝ මනසිකාර්ය තියනවා කියන දැනුම ශ්‍රාවකයා ලබා ගත යුතුයි. එහෙනම් යෝනිසෝ මනසිකාර්ය තියෙන්නේ බුදු වර්තමාන අරමුණක සතිය පවතින වේලාව විතරයි සතර අතිපට්ඨානිය වැඩෙන වේලාවේදී පමණයි. බුදුහාමුදුරෝ දේශනා කරපු ශික්ෂා තුනේ සීල ශික්ෂාව විතරක් තියෙන මොහොතක යෝනිසෝමනසිකාරය නෑ. බුදුහාමුදුරෝ දේශනා කරපු ශික්ෂා වලින් සමාධි ශික්ෂාව තියෙන වෙලාවක යෝනිසෝමනසිකාරය නෑ. එහෙනම් යෝනිසෝමනසිකාරය තියෙන්නේ ප්‍රඥා ශික්ෂාව වැඩෙන වෙලාවකයි. එහෙමනම් ධම්මානුධම්ම ප්‍රතිපදාව තියෙන්නේ සීල ශික්ෂාව තුලයි සමාධි ශික්ෂාව තුලයි. ඒ නිසා මේ සියලුම සමත භාවනා වැටෙන්නේ ධම්මානුගම ප්‍රතිපදාවටයි. සියලුම සීල් අදිසීල් පංචශීලයේ සිට ඉහළට ගන්නා වූ සීල ශික්ෂාවල් වැටෙන්නේ ධම්මානුධම්ම ප්‍රතිපදාවටයි. ඊට අමතරව ධම්මානුධම්ම ප්‍රතිපදාවට එකතු වෙන්නේ ආමිෂ පින්කම් පමණයි. ආමිෂ පින්කම් කියන දේවල් සීල ශික්ෂාවට හෝ සමාධි ශික්ෂාවට හෝ ප්‍රඥා ශික්ෂාවට සම්බන්ධ දේවල් නෙවෙයි. ඊට වැඩිය ඒවට වක්‍ර මාර්ගයෙන් උදව් වෙන දේවල්. ඒ නිසාවෙන් බුදුහාමුදුරෝ උපදෙස් දෙනවා ශ්‍රාවකයාට විශේෂයෙන් ගිහි ශ්‍රාවකයාට මේ ආමිෂ පින්කම් වල යෙදීම තමන්ගේ ධම්මානුධම්ම ප්‍රතිපදාව සාර්ථක වෙන විදිහ. ගුණාත්මක භාවයේ ඉහළට යන්න ගන්න පුළුවන්. නමුත් ආමිෂ පින්කම්මක යෙදෙන මොහොතක යෝනිසෝ මනසිකාරය තියෙන්නේ නැහැ. දැන් මේ වගේ කාරණා දැනගෙන අපි මේ යෝනිසෝ මනසිකාරය ශ්‍රාවකයේ ගිහි වෙන්න පුළුවන්, පැවිදි වෙන්න පුළුවන්. පුරුදු පුහුණු කරගෙන යනකොට මේ සාංශාරික වශයෙන්ම යෝනිසෝ මනසිකාරයට විරුද්ධ ධර්ම 10කුත් යෝනිසෝ මනසිකාරයට යෝනිසෝ මනසිකාරයට පාක්ෂික ධර්ම 37කුත් බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. මේවා මතක් කරලා දුන්නම යෝනිසෝ මනසිකාරයට පාක්ෂික ධර්ම බෝධිපාක්ෂික ධර්ම වශයෙන් යෝනිසෝ මනසිකාරයට විරුද්ධ ධර්ම මාරපාක්ෂික ධර්ම වශයෙන් ධර්මයේ පැහැදිලි වෙනවා. එහෙනම් අයෝනිසෝ මනසිකාරයට පාක්ෂික ධර්ම තමයි මාර පාක්ෂික ධර්ම කියන්නේ. අයෝනිසෝ මනසිකාරයෙන් සිදු කරන්නේ මොහොතෙන් මොහොත මේ මනසිකාරයේ යෙදෙන එන යෙදෙන තැන සංසාරයක් නිර්මාණය වීම. ඒතකොට සංසාරය නිර්මාණය කරන්න පාක්ෂික ධර්ම තමයි මාර පාක්ෂික ධර්ම. එහෙනම් අපි සාමාන්‍ය ජීවිතයක් ගත කරනකොට ඒ ජීවිතයේ පුරාවට ඒ ජීවිතයේ පවත්වාගෙන යන්නේ ඒ ජීවිතයේ හොඳ කුසලයක් හෝ අකුසලයක් කරන්න ගුණාත්මක භාවය වැඩි කරන්න හෝ අධ්‍යාපන ආදී දේවල් සිදු කරන්න සමාජ සේවා ආදී දේවල් සිදු කරන්න ඒ ජීවිතයේ හොඳ පැති හා නරක පැති හැම දෙයකටම නියෝජනයක් ආවේ මාරපාක්ෂික ධර්මවලින් අයෝනිසෝමනිකාරයට උදව් වුණේ පාක්ෂික වෙන්නේ මාරපාක්ෂික ධර්මයි දැන් මේ පින්වතුන්ට මතක් කරලා දුන්නා මේ මාර්ගපාක්ෂික ධර්ම 10 නම් වශයෙන් මතක් කරලා දුන්නා පසුගිය දේශනාවලදී කාමය, අරතිය, සාපිපාසාව, පරේෂණ තෘෂ්ණාව, තීන මිද්දය, බිය, සැකය, මකු බව, ඒ වගේම ලාභ සත්‍චාර කීර්ති ප්‍රශංසා අනුන් පහත්කොට තමන් උසස් කොට සැලකී. මෙන්න මේ මාරපාක්ෂික ධර්ම 10 හරහා තමයි අපි සංසාරය නිර්මාණය කරන්නේ. සංසාරයක් හදාගන්න අයෝනිසෝ මනසිකාරයට පොහොර වෙන්නේ මෙන්න මේ මාරපාක්ෂික ධර්ම 10 මගින්. ඒක නැතුව අපි ජීවත් වෙන්නේ අද දවස ගත්තා මේ පින්වතුන්ගේ උදේ ඉඳලා මේ දක්වා මේ ධර්ම ශ්‍රවණයට පවා උදව් වෙලා තියෙන්නේ මේ මාරපාක්ෂික ධර්ම 10. එනිසා මේ මාරපාක්ෂික ධර්ම 10 10 එකක් හරි ක්‍රියාත්මක වෙන තැන යෝනිසෝ මනසිකාරය සම්පූර්ණ නැහැ. අයෝනිසෝ මනසිකාරයට බලයක් තියෙනවා. එහෙමනම් බුදුහාමුදුරු දේශනා කරන්නේ මේ සතර අතිපට්ඨානයේ වැඩිම තුල ඔය මාර්ගපාක්ෂික ධර්ම ටිකෙන් ටික යටපත් වෙනවා. එකපාරක් නෙවෙයි සතර අතිපට්ඨානයේ වැඩිීමේ පුරුදු වීම අනුව බහුලීගත වීම අනුව ටික ටික තමන් ළඟ මාරපාක්ෂික ධර්ම යටපත් වීමක් වෙනවා ඒ භාවනාව කරන කාලේ. ඒක වැදගත්. යම්කිසි කෙනෙක් මාරපාක්ෂික ධර්ම 10ම යටපත් කරගත්තා කියලා කරොත් යම්කිසි විදිහකට මහන්සියලා සතිපට්ඨානේ වඩලා ඒ සතිපට්ඨාන භාවනාව නවත්තපු හැටිය ආයේ තියෙන මාරපාක්ෂික ධර්ම. සාමාන්‍ය කුජලී. ඒකට මාරපාක්ෂික ධර්ම 10ම යටපත් කරොත් යටපත් කරලා රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණොත් ඊට පස්සේ මහරපාසික ධර්මනේ. එදා ඉඳලා තියෙන අයෝනිසෝ මනසිකාරය නෙවෙයි යෝනිසෝ මනසිකාරයමයි. දැන් බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල එහෙමනම් සෝවාන් සකදාගාමි අනාගාමි ආරි ආදී ආර්ය පුජ්‍යලයන් බිහි වෙනකොට ඒ පුජ්‍යලයා වඩන සතිපට්ඨානය අනුව ඒ ආර්ය தත්වයට සෝවාන් මාර්ගයට සකදාගාමි මාර්ගයට අනාගාමි මාර්ගයට පත් වෙන මොහොතේ ওই මාරපාක්ෂික ධර්ම 10ම යටපත් ඊට පස්සේ ඒ සතිපට්ඨාන භාවනාවෙන් ඉවත් වෙනවා. උනාට පස්සේ අයෝනිසෝ මනසිකාරයේ ඒ ආර්ය බුද්ධිය ළඟක් තියෙනවා. එතකොට ආයේ මාරපාක්ෂික ධර්ම තරමක් දුරට සක්‍රිය වෙනවා. නමුත් ඒ මාරපාක්ෂික ධර්මවල බලය බිඳෙනවා. ඒ බව බුදුහාමුදුරෝ දේශනා කරන්නේ වෙනත් ධර්ම න්‍යායකින්. එතෙන්දි පෙන්නනවා මේ මාරපාක්ෂික ධර්ම පෝෂණය ලැබලා වර්තමාන අරමුණේ නැත්නම් වර්තමානයේ අස්කන් ආසා ආදී ඉන්ද්‍රියයන් එන අරමුණු කරා මේ මාරපාක්ෂික ධර්ම සක්‍රිය වෙනවා. ඒ සක්‍රිය භාවයේදී උදව් වෙන මාරපාක්ෂික ධර්ම වලට උදව් වෙන සංයෝජන තියෙනවා බන්ධන තියෙනවා 10ක්. ඒවා දස සංයෝජන කියනවා. දස සංයෝජන හා මාරපාසිය ධර්ම කියන්නේ එකක් නෙවෙයි. දස සංයෝජන වලින් අර සෝවාන් මාර්ගයටපත් වෙච්ච ආර්ය ශ්‍රාවකයාගේ සංයෝජන තුනක් අහක් වේ. එහෙනම් දැන් සාමාන්‍ය පෘථග්ජන මට්ටමේ ඉන්න සාමාන්‍ය මිනිසෙකුට මේ මාරපාසික ධර්ම 10 පෝෂණය වෙන්න ඒවැ ක්‍රියාකාරීත්වයේ තියෙන්න අර සංයෝජන 10ම උදව් වෙනවා. එතකොට සෝවාන් වෙච්චි ආර්ය කුජලයාට අර මාර්ගපාක්ෂික ධර්ම තිබුණාට දැන් කාමයේ කියන එක නැති වෙලා නෙමෙයි සෝවාන් වෙච්ච කෙනාට. නමුත් කාමයේ කියන එකට බලපෑම් කරන්නේ යාගේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන හරහා. ඊළඟට සකදාගාමී වෙච්ච කෙනාටත් අර මාරපාක්ෂික ධර්ම තියෙනවා 10ම කාමයක් තියෙනවා. නමුත් කාමේ කාමච්ඡන්ද ව්‍යාපාද කියන සංයෝජන දෙකෙන් අඩක් අහක් වීම හේතුවෙන් අර කාමේ යම්කිසි විදිහක සාමාන්‍ය පුජ්‍යලයකට වැඩිය වෙනසකට පත් වෙනවා. ඒ කියන්නේ අස්කන්නාසාදී ඉන්ද්‍රියන් පිනවීමයි කාමය. ඒගොල්ලන්ගේ පිනවීමේ වෙනසක් තියෙනවා. ඒ අර සංයෝජන දෙකක බලය අඩුවීම. ඒ වගේම අනාගාමී කුජලයක් වුණාම සංයෝජන පහක අඩුවක් වෙනවා. මේ ඔව් පහක අඩුවක් වෙනවා. ඒ කාමයේ සහ ව්‍යාපාදයේ පටිගිය කියන එක. ඒ අනුව ඒ පුජ්‍යලයා අර මාර්ගපාක්ෂික ධර්ම වල කාම ලෝකයේ නියෝජනය කරන මාර පාක්ෂික ධර්මවල ගුණාත්මක භාවයේ අඩු පුජ්‍යලයේ බවට හැරෙනවා. එනිසාවෙන් ඒ පුජ්‍යලයා විශේෂ කෙනෙක් වෙනවා. එතනින් එහාට අර මාර්ගපාක්ෂික ධර්ම ටික සම්පූර්ණයෙන් ආය ආක් වෙන්නේ ඉවත් වෙන්න මොහොත රහත් ඵලයයි. රහත් මාර්ගයයි. රහතන් වහන්සේ ළඟ සංයෝජන 10ක් නැති වෙනවා. මාර්ගපාක්ෂිය ධර්ම 10ක් නැති වෙනවා. අයෝනිසෝ මනසිකාර්යය හට ගැනීමක් නැති වෙනවා. යෝනිසෝ මනසිකාර්යය පමණයි තියෙන්නේ. යෝනිසෝ මනසිකාර්යයේ විතරක් පවතින තැන සංසාරයක් හදන්නේ නැති නිසාවෙන් රහතන් වහන්සේ පින්වම් පෑමෙන් පසු නැවත සංසාරයක් හැදෙන්න ක්‍රමයක් නැහැ. අයෝනිසෝ මනසිකාරයේ තිබුණොත් විතරයි නැවත සංසාරයක් නිර්මාණය වෙන්නේ. ඒ නිසාවෙන් දැන් රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙන්නේ ඒකට යෝනිසෝ මනසිකාරයේ හුඟක් පුරුදු වෙනවා. නමුත් බුදුහාමුදුරුවෝ පෙන්වන ආර්ය ශ්‍රාවක தත්ත්වයට මේ යෝනිසෝ මනසිකාරයේ මුලින්ම පුරුදු පුහුණු කරන සුතවත් ආර්ය ශ්‍රාවකයා මුලින් වෙන්නේ රහතන් වහන්සේ බවට පත් වීම නෙවෙයි. ඒ සුතවත් ආර්ය ශ්‍රාවකයාපත් වෙන්නේ සෝවාන් මගටයි. දැන් ඒක නිසාවෙන් තමයි අපි මේ සෝතාපට්ටි අංග කියන සූත්‍රය පැහැදිලි කරගෙන යන්නේ. ඒතර සෝතාපට්ටි අංග කියන්නේ සෝවාන් පුජ්‍යලයාගේ තිබිය යුතු අංගයි. ඒ අංග වලින් බහුතරයක් ලංකාවේ බෞද්ධයන් තුල දකින්න පුළුවන් වැරද්දක් නැහැ. එහෙම ගත්තේ මතේට ධර්මානුකූලව හිතුවොත් අපේ බෞද්ධය ළඟ මේ ධර්මයේ වෙනුවෙන් මහන්සි වෙන පන්සිල් රකින්න කැකලා ධර්මයේ වෙනුවෙන් ධර්මයේ විශ්වාස කරන බුදුහාමුදුරන්ගේ ධර්මයේ විශ්වාස කරන පන්සිල් රකින්න මිනිස්සෙක් ළඟ සෝතාපට්ටි අංග තුනක් තියෙනවා. අඩු වෙලා තියෙන යාගේ යෝනිසෝ මනසිකාරයයි. ඒ යෝනිසෝ මනසිකාරයේ ලබා දෙන ක්‍රමයයි අපි මේ පැහැදිලි කරගෙන ආවේ. යෝනිසෝ මනසිකාරයේ ලබා දෙන ක්‍රමය සතර හතිපට්ඨානෙ වැඩිමයි. හුදු වර්තමාන අරමුණේ සතිය පැවැත්වීම. දැන් එහෙම හුදු වර්තමාන අරමුණේ සතිය පවත්වන ක්‍රමවේද දෙකක් ගැන අපි මේ දේශනාවලදී පැහැදිලි කරා. එකක් තමයි සක්මන් භාවනාව. සක්මන් භාවනාව බොහොම සරල භාවනාවක්. ශ්‍රාවකයාට කරන්න තියෙන්නේ තමන් ඇවිදින ගමන් ඒ තමන්ගේ වම් කකුලයි දකුණු කකුලයි පොළවේ ස්පර්ශ වෙන මොහොතේ ඒ ස්පර්ශ වෙන යටිපතුලට අවධානය පැවැත්වීම. මේක යෝනිසෝමනිස්කාරයේ ලබා ගන්න පුළුවන් පහසු ක්‍රමයක්. එය බුදුහාමුදුරුවෝ හඳුන්වනවා සක්මන් භාවනාව. තව එකක් අපි කෙටියෙන් පැහැදිලි කරලා දුන්නා. උගා ගුරුවරු මේවා මේ භාවනා ක්‍රම බෞද්ධයන්ට උගන්වනවා. ආනාපාන සතිය භාවනාව. එතෙන්දී යෝනිසෝමනිස්කාරය ලැබෙන ක්‍රමය වන්නේ ආස්වාසය හා පාස්වාසය ශ්‍රාවකයා මුලින්ම ස්පර්ශ වෙන ස්ථානයක් හොයාගෙන ශාරීරියේ. නාසය වෙන්න පුළුවන්, තොල වෙන්න පුළුවන්, උදරය වෙන්න පුළුවන්. ඒක ඒක ගුරුකුල එක එක විදිහට මේ භාවනාව පුරුදු කරනවා. ඒවා හැම එකක්ම සාර්ථක භාවනාවක්. කවුරු හරි කෙනෙක් ඒ විදිහට ඒ ආස්වාසය හා පාස්වාසය තමන්ගේ ශරීර කොටසක ස්පර්ශ වෙන තැන හඳුනගෙන ඒ ස්පර්ශ වෙන වෙලාවේ ඒ ස්පර්ශ වෙන ශරීර කොටසට සතිය පැවැත්වීම. එහෙම නැත්නම් අවධානය තබා ගැනීම. මේ මොහොතේ එතනත් යෝනිසෝ මනසිකාරය දියුණු කරන්න පුළුවන්. සක්මන් භාවනාවේදී සිදු වෙන්නේ ඒ දෙයමයි. ආනාපාන සති භාවනාව ඊට වැඩිය සියුම්ම ඉඳගෙන උනත් වෙන ඉරියව්වක උනත් සිදු කරන්න පුළුවන් භාවනාවක් බවට හැරෙනවා. ඉතින් මේ වගේ ක්‍රමයකින් යෝනිසෝ මනසකාරය දියුණු කරනකොට දියුණු කරනකොට තමන්ගේ අර මනසේ ඒ ක්‍රියාත්මක වෙන ඒ සිත තුල හටගන්න ධම්මවන මාරපාක්ෂික ධර්ම ටික ටික යටපත් වෙනවා. ඊට අමතරව ඒ යෝනිසෝ මනසකාරය පුහුණු කරන කාලය තුලදී බෝධිපාක්ෂික ධර්ම ටික ටික සංවර්ධනය වෙනවා. දැන් මෙතන අපි පැහැදිලි කරගෙන ආවා මාරපාක්ෂික ධර්ම පහක් යටපත් වෙච්ච තැන. මේ මේ දක්වා පැහැදිලි කරගෙන ආවා. මේ මාරපාක්ෂිය ධර්ම පහ තමයි කාමය, අරතිය, සාවිපාසාව, ඒ වගේම පරේෂණ තෘෂ්ණාව හා තීන මිද්දී. මෙන්න මේ මාරපාක්ෂික ධර්ම පහ අර වගේ සක්මන් භාවනාව හෝ ආනාපාන සති භාවනාව හෝ වෙනත් සතිපට්ඨාන ඕනම් භාවනාවකින් යම්කිසි කාවකයේ යටපත් කරපු මොහොතක් නැත්නම් මේ භාවනාව පවත්වන වෙලාවක් විය යුතුයි මේක. භාවනා නොකරන වෙලාවක යටපත් වෙන්නේ භාවනා කරන අතරතුර මේ පළවෙනි මාර්ය පහ යටපත් වුණා නම් ඒ යටපත් වෙනකොට අනිවාර්යයෙන් මේ ශ්‍රාවකයා තුල බෝධිපාක්ෂික ධර්ම 12ක් දකින්න හම්බේ. ඒ ගැන මම පසුගිය දේශනාවේ පැහැදිලි කරා. මොනවද මේ මාරපාක්ෂික ධර්ම පහක් යටපත් වෙලා තියෙන තැන සතිපට්ඨාන භාවනාවකින් නම් මේ මාරපාක්ෂිය ධර්ම පහ යටපත් කරේ එතන බෝධිපාක්ෂිය ධර්ම 12ක් දකින්නවා ඒ 12 තමයි සතර හතිපට්ඨානය කියන හතර සතර සම්‍යක්ප්‍රධාන වීරිය කියන බෝධිපාක්ෂිය ධර්ම හතර ඒ වගේම සතර ඉද්ධිපාද මෙන්න මේකේ ප්‍රතිඵලයක් විදිහට ඒ ශ්‍රාවකයා ළඟ ඒ අවස්ථාවේදී පංච ඉන්ද්‍රිය ටික ටික දියුණු වෙන්න පටන් ගන්නවා. මේ පංච ඉන්ද්‍රිය කියන්නේ උප්පත්තියෙන් ලැබිච්ච අස්කන් ආසාදී පංච ඉන්ද්‍රිය විදිහට හඳුන්වනවා. ඒවා. නමුත් මේ බෝධිපාක්ෂික ධර්ම වැඩිීමේදී නැත්නම් යෝනිසෝ මනසිකාරයේ දියුණු වීමේදී ලැබෙන පංච ඉන්ද්‍රිය ඒවා නෙවෙයි. සුවිශේෂී ඉන්ද්‍රිය පහක් ගැන බුදුහාමුදුරෝ දේශනා කරනවා ඒ ඉන්ද්‍රිය පහ තමයි ශ්‍රද්ධා ඉන්ද්‍රිය සති ඉන්ද්‍රිය විරිය ඉන්ද්‍රිය සමාධි ඉන්ද්‍රිය හා ප්‍රඥා ඉන්ද්‍රිය මෙන්න මේ පංච ඉන්ද්‍රිය ධර්ම ලැබෙන්නේ ශ්‍රාවකයාට එක පැත්තකින් අර මාරපාක්ෂික ධර්ම පහක් යටපත් වෙලා තියෙනවා අනිත් පැත්තෙන් බෝධිපාක්ෂික ධර්ම 12ක් ලැබිලා තියෙනවා එහෙනම් මේ පංචේන්ද්‍රිය ගොඩනගෙනකොට මේ පංචේන්ද්‍රිය මොනවාද කියන එක පසුගිය දේශනාවේදී පැහැදිලි කරා. දැන් ඊට වැඩිය දෙයක් මේ පින්වතුන්ට පැහැදිලි කිරීම තමයි මේ දේශනාවේදී බලාපොරොත්තු වෙන්නේ. දැන් යම්කිසි පුජ්‍යලයේ අපි පැහැදිලි කරපු ආකාරයට සක්මන් භාවනාව හෝ ආනාපාන සති භාවනාව ඒ කියන්නේ කායानुපස්සනාවට අයිති කයේ ඇති වෙන සිතක් කරහා පුහුණු කිරීමේ භාවනාවක් නම් කරේ නැත්නම් කය කය අනුව බලමින් කරන භාවනාවක් නම් කරේ ඒ සතිපට්ඨාන භාවනාව. එතකොට එවැනි භාවනාවකදී අර මාරපාක්ෂික ධර්ම පහ යටපත් වෙන එකයි බෝධිපාක්ෂික ධර්ම දියුණු වෙලා පංචේන්ද්‍රිය ලැබෙනවද නැද්ද කියලා ශ්‍රාවකයාට හඳුනා ගන්න පුළුවන්. හඳුනා ගැනීමට හැකියාවක් තියෙනවා. ඒ හැකියාව ලැබෙන්නේ මෙන්න මේ ආකාරයට. දැන් පංචේන්ද්‍රිය මගින් සද්ධාදී පංචේන්ද්‍රිය මගින් පළමුව සිදු වෙන්නේ අර භාවනාවට යොදාගත්තේ කායික කොටස ඒ කායික කොටසේ යටිපල්ල වෙන්න පුළුවන් සක්මන් භාවනාවේ. එහෙම නැත්නම් ආනාපාන සති භාවනාවේ නම් තොල, නාසය, උදරය ආදී ශාරීරික කොටසක් වෙන්න පුළුවන්. මෙන්න මේ ශාරීරික කොටස අපේ හැදිලා තියෙන්නේ මස් ඇටලේ වලින්. යටිපල්ලත් හැදිලා තියෙන්නේ මස් ඇටලේ වලින්. මේ පංච ඉන්ද්‍රිය දියුණු වෙනකොට මස් ඇටලේ කියන එක තේරෙන්නේ. මස් ඇටලේ වෙනුවට තේරෙන්නේ මස් ඇටලේ වල ඇලේ හැදිලා තියෙන ධාතු වල ධාතු ගුණයි. ඒ කියන්නේ අපේ ශරීරයේ මස්කට ලේ ආදී ශරීරාංග 23 කුණප සියල්ලම සකස් වෙලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරයි. දැන් අර අර විදිහට පංචේන්ද්‍රිය ටික ටික දියුණු වෙනකොට සම්පූර්ණ දියුණු වෙනව නෙමෙයි මෙතෙන්දී තරමක් දුරට හෝ පංචේන්ද්‍රිය දියුණු වෙච්ච කෙනාට ඒ ඒ කරන භාවනාව තුළදී සතිපට්ඨාන භාවනාව තුළදී ඒ කුජලයාට මුලින්ම ඒ තමන් භාවනාවට යොදාගත්තේ ශරීර කොටස තුලින් ප්‍රකට වෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු වල ගුණයි. ඒක අහු වෙන්නේ අර පංච ඉන්ද්‍රිය වල සති ඉන්ද්‍රියට. ඇහැට පෙනීමක් නෙමෙයි. උපපති ඉන්ද්‍රියන් වලට තේරෙන විදිහක් නෙමෙයි මේ. උපපති ඉන්ද්‍රිය වලට තේරෙන්නේ ශරීරයේ හැදිච්ච පටවියාපෝ තේජෝ වායෝ කියන ධාතු වල ගුණ. උපපති ඉන්ද්‍රියන්ට ඔයගොල්ලන්ගේ ශරීරය තේරෙන්නේ මස් ඇටලේ විදියට. ඒ කියන්නේ උපපති ඉන්ද්‍රියක් ඇහැ ඇහෙන් ඔයගොල්ලන් තමන්ගේ ශරීරය ශරීරයේ අතපය වුණත් බැලුවොත් පේන්නේ ධාතු වල ගුණයක් නෙමෙයි මස් ඇටලේ. ඒ වගේම කනට ශරීරයේ එක එක ශබ්ද ඇහුණට ඇහෙන්නේ මස් ඇටලේ වල ශබ්දයි. ඒ වගේම මනසෙන් කල්පනා කරා ශරීර ගැන තේරෙන්නේ මස් ඇටලීමයි. නමුත් බුදුහාමුදුරෝ හොයාගත්ත ධර්මයේදී යමෙක් අර බෝධිපාක්ෂික ධර්ම වැඩිලා පංච ඉන්ද්‍රිය දියුණු කරගෙන ඉන්න වෙලාවක සතිපට්ඨානයක් වැඩෙන වෙලාවක ඒ සතිපට්ඨානයේ ප්‍රබලතාවයට අනුව වැඩිච්ච ඉන්ද්‍රිය ධර්ම වලට අනුව තමන්ගේ ශරීරයේ ඒ ඒ කොටස් තේරෙන්නේ මස් ඇටලේ වෙනුවට පඨවි ආපෝ තේජෝ ආයෝල ධාතු ගුණයි. මේ ධාතු ගුණ මොනවද? ධාතු ගුණ සතියට අහු වෙන්නේ උණුසුම් විදියට ධාතෝල ගුණ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ ආයෝල ගුණ තියෙන්නේ උණුසුම් සිසිලස ගලා යන ස්වરૂප වැగిරෙන ස්වરૂප තද වෙන ස්වરૂප ඒ වගේම කම්පණීය වන ස්වરૂප දඟලන ස්වરૂප රත් වෙන ස්වરૂප ඔන්න ඒ වගේ විවිධ ධාතු වල ಗುಣ තමයි අර පංචේන්ද්‍රියට අහුවේ. ඒ නිසාවෙන් ශ්‍රාවකයා මෙන්න මේ ගැන දැනුවත් වෙලා සතිපට්ඨාන භාවනාව වැඩි යුතුයි. කායනුපස්සනා භාවනාව. යමෙක් භාවනා කරනකොට මුහුණේ වෙන්න පුළුවන්, ඔළුවේ වෙන්න පුළුවන්, ශරීරයේ වෙනත් තැනක වෙන්න පුළුවන්, සක්මනේදී නම් දෙපා වල වෙන්න පුළුවන්. ඔය උණුසුම් සීතල කම්පන චංචල යගිරෙන ආදී ගුණ දැනෙන්න පටන් ගත්තොත් එයා ඒ භාවනාව ගැන සතුටු වේ යුතුයි. ඒ කියන තමන්ගේ ශරීරයේ වෙනද දැනෙන්නේ නැති අර විදිහේ තද ගති, සිසිල් ගති, ඒ වගේම වැగిරෙන ගති, ඒ වගේ දේවල් එනවා නම් ඒ පුජ්‍යලයා එතෙන්දි ඒවත් තේරෙන්නේ තමන්ගේ උප්පත්ති ඉන්ද්‍රිය 6 වන චක්කු සෝත ගාන ජීවහා කාය මන කියන ඒවට නෙමෙයි. ඒ ಗುಣ තේරෙන්නේ සද්ධා සති විරිය සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය පහට. පහ සම්පූර්ණයෙන් වැඩිලා කියලා හිතන්න එපා ඉතින්. නමුත් යන්තමින් වැඩිච්ච ප්‍රමාණයට තේරෙන ක්‍රමයයි. එතෙන්දී ශ්‍රාවකයා සතුටු විය යුතුයි. සතුටු වෙන්න ඕනේ ඇයි තමන් කරපු භාවනාව සාර්ථක කරගෙන ආපු පිළිවෙල හරියින්. නමුත් ඔය සාර්ථකත්වයේ ඉදිරියට ගෙන යන්න දෙන්නේ නැහැ හයවෙනි මාරයා හත්වෙනි මාරයා. වාක්‍යලාට ශ්‍රාවකයාට තමන් භාවනා කරනකොට මේ ඔළුවේ කෙනෙකුට උදාහරණයක් ගන්න ඔළුවේ තද ගතියක්. ඒ කියන්නේ එයාට තේරෙන්නේ සාමාන්‍ය විදිහට ඔළුව කැක්කුමක් විදිහට. එහෙනම් ඔළුවේ මොනහරි දඟලනවා වගේ, මාස් නටනවා වගේ තේරෙන්න පටන් ගන්නවා. දැන් මේ තේරෙනකොට ඒක ඒ විදිහේ දෙයක් තේරෙන්නේ අර සතිපට්ඨාන භාවනාව වැඩිමෙන් ලබාගත් පංචේන්ද්‍රියට. සද්ධා ආදී පංචේන්ද්‍රියට. නමුත් එය ශරීරයේ තුලින් උපදින සිතකයි හටගන්නේ. කාය විඥානය තුලයි. සද්ධාදී පංචේන්ද්‍රිය කායනුපස්සනාව වඩනකොට. නමුත් අපිට තව තියෙනවා ඉන්ද්‍රිය පහක්. අපි මේ ඉන්ද්‍රිය පහෙන් කායේන්ද්‍රිය හැරුණාට පස්සේ ශරීරයෙන් ඇති වෙන සිත් හටගන්න එක හැරුණාට පස්සේ මනසෙන් හටගන්නවා ප්‍රබල ලෙස සිත්. මනෝ ඉන්ද්‍රිය තුල අර කියන නැත්නම් උප්පත්තියෙන් ලැබිච්ච මනස අරමුණු මතක් වීම කල්පනා වීම එන්නේ වගේ ಗುಣ තියෙන මනසේ තුල කාටවත් ඒ මොහොතේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ඇල්ලන්නේ ඒ තුල මාරපාක්ෂිය ධර්ම සක්‍රියයි. එහෙනම් ඔළුවේ තද ගතියක් නැත්නම් මාස් නටන ගතියක් තේරෙන්නේ කාය විඥානයේ තුල පහළ වෙන අර බෝධිපාක්ෂිය ධර්ම වල පංච ඉන්ද්‍රිය වලටයි. නමුත් ඊගාවසිත එහෙම ඇති වෙන්නේ. ඊගාවසිත ඇති වෙන්නේ මනෝ ඉන්ද්‍රියෙන් වෙන්න පුළුවන්. ඒතර මනෝ ඉන්ද්‍රියෙන් ඇති වෙන ඒ වගේ ඊගාවසිතේ තුල මාර්ගපාක්ෂික ධර්ම තියෙන හින්දා ඒ මාර්ගපාක්ෂික ධර්ම විශ්ින් එක අර හයවෙනි මාර්යා යොදාගෙන අර ඔළුවෙන් දැනෙන එකට බය ඇති කරනවා බිය. මේ මොකක්ද කියන එකට ප්‍රශ්න ඇති කරනවා. Tamanට ලෙඩක් හැදෙනවා කියලා බිය කරනවා. බිය ඇති ඒ වගේම ඒක ගැන සැක ඇති කරනවා. එතකොට පස්වෙනි මා හයවෙනි මාර්යයයි හත්වෙනි මාර්යයයි මනෝ ඉන්ද්‍රිය හරහා අයෝනිසෝ මනසිකාරය තුල ලියලනවා. ඉයලපු හැටිය ඒ දෙක නිසාවෙන් ඒ පුද්ගලයා අර බිය හා සැක යොදාගෙන තමන්ගේ භාවනාව ගැන උනන්දුව අඩු වෙලා අර වර්තමාන අරමුණේ සතිය පැවැත්වීම දුර්වල කරගන්න. දුර්වල කරගත්තම අවසානයේ සතිපට්ඨානයේ වැඩිම නැවතිලා කයෙන් ලැබෙන සිත්වලත් නැවත මාර්ගපාක්ෂික ධර්ම 10 වැඩිමයි. අර වර්තමාන අරමුණේ සතිය පවතිනකන් කයෙන් ඇති වෙන සිත්වල මාරපාක්ෂික ධර්ම නැතුව බෝධිපාක්ෂික ධර්ම දිනු වීගෙන ආවා. ඒකයි අර ඉන්ද්‍රිය ධර්ම හටගත්තේ. නමුත් මනසෙන් ඇති කරන මේ ප්‍රතිඵලයේ හින්දා බිය සැක ඇති වෙලා මාරපාක්ෂික ධර්ම දෙක හත්වෙනි හයවෙනි මාරයයි හත්වෙනි මාරයයි මේක අනුව අර භාවනාව දුර්වල කරගන්න. දැන් මෙන්න මේ සංසිද්ධිය තමයි සාමාන්‍ය ශ්‍රාවකයාට වෙන්නේ. නමුත් බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මේ එහෙම වුණාට ශ්‍රාවකයා ඒ විදිහට වුණා කියලා අධෛර්ය වෙන්න එපා. නැවත නැවත අර කරපු භාවනාව බහුලීකත කළ යුතුයි. නැවත නැවත කළ යුතුයි. කරනකොට ටික ටික අර මාර්ගපාක්ෂික ධර්ම විශ්ින් බියසක ඇති වුණා. ටික ටික බියසක යටපත් වීගෙන යනවා. ඒ බියසක යටපත් වුණාම නැවත බලපාන්න පුළුවන් වෙන්නේ මාර්ය හත් දෙනෙක් යටපත් වෙලා අටවෙනි මාර්යයි. මකු බව. මකු බව කියන්නේ Taman තීරණයකට ඇදීන් දැඩි තීරණයකටපත් වීම. නමුත් බුදුහාමුදුරුවෝ මෙතෙන්දී උපදෙස් දෙන්නේ ශ්‍රාවකයා ඒ දැනෙන කායිකව දැනෙන විවිධ ධාතුවල ಗುಣ ගැන Taman තීරණයකට යන්නේ නැතුව මෝඩයෙකු ලෙස මෝඩයෙකු ලෙස ඒන දේවල් ගණන් ගන්න නැතුව අර කමඨහනේ සතිය පැවැත්විය යුතුයි. මේ කමඨහනේ සතිය මෝඩේ කුලස පැවැත්වීම තුළ ඒ ලැබෙන බෝධිපාක්ෂික ධර්ම මගින් ලැබෙන කායික කයේ තියෙන විවිධ ධාතු ගුණ මනෝ ඉන්ද්‍රිය නැත්නම් උපපති ඉන්ද්‍රියක් වන මනෝ ඉන්ද්‍රියෙන් අර්ථකථනය කරන්න දෙන්නේ නැතුව ඉන්න එක තමයි මෝඩෙක් වගේ භාවනා කරන්න කියන්නේ. අර අර්ථකතනයට ගියොත් එතෙන්දී ඇලීම් ගැටීම් ඇති වෙලා එතෙන්දී අර මාර පාක්ෂික ධර්ම වලින් කවුරු හරි කෙනෙක් බලය කඩා ගන්න. එක්කෝ බිය එක්කෝ සැකය මුලින් එන්නේ ඒවයි. එහෙම නැත්නම් ඒ බය සැක අරුණම ඒ දැනෙන එක පිළිබඳ වැරදි චිත්තයකින් වැරදි අර්ථකථනයකටපත් වෙනවා. ඒක තමන්ගේ උසස් වීමක් කියලා සලකන්න පුළුවන්. ඒ විදිහට වැරදි අර්ථකථන ලියනවා. ඒක මකු බවයි. එහෙම නැත්නම් මම මේ භාවනාවෙන් දැන් දියුණුයි මං කීර්ති ප්‍රශංසා ලබන්න පුළුවන් උසස් තත්ත්වයේ කෙනෙක් කියලා ඒ වගේ අනිත් අයට මේ ගැන වර්ණනා කරන්න හිතලා ඒ වගේ අදහස් ඇවිදilla නම වෙනි මාරයට අහු. ඒත් මෝඩයා වගේ හිතියොත් අහුවෙන්නේ. අර භාවනාව ඒ විදිහට මෝඩයා වගේම වර්තමාන අරමුණේ ඉස්සරහට ගෙනියන්නේ. එහෙම නැති වුණොත් නවවෙනි මාරයටත් අහු වුනේ නැත්නම් එයා දහවෙනි මාරයට අහු වෙනවා. Taman එකට භාවනා කරා යාළුවෙක් එක්ක. එයා හිතනවා යාළුවාට කියන්න ඕනේ මම මෙච්චර දියුණු වුණා කියලා. ඒ කියන්නේ අර අනික් කෙනාට වැඩිය මම උසස් කියන මතය ඇවිදින් තමයි කියන්න යන්නේ. කියන්න යන්න හිතෙන්නේ 10 වෙනි මාරයයි. දැන් මෙන්න ආකාරයට කෙසේ හෝ මේ 6 7 8 9 10 කියන මාර්ය පස් දෙනා අර පංචේන්ද්‍රියෙන් ලබා දෙන ධාතු වල ಗುಣ එහෙනම් සතිපට්ඨානයේ වැඩිවීමෙන් ලැබෙන යෝනිසෝ මනසිකාරයේ ප්‍රතිඵලයක් විදිහට ලැබෙන ධාතු වල ಗುಣ වැරදි අර්ථකථනයකින් අර මායයන්ට අහු වෙලා භාවනාව නවත්තනවා. නමුත් ශ්‍රාවකයා එහෙම එකපාර දෙපාර තුන්පාර හතරපාර නෙවෙයි ලක්ෂ පාර වුණත් අහුවේවි අහුවේවි ගියත් බුදුහාඳුරන්ගේ උපදේශ තියෙන්නේ දිනපතා ඒ භාවනාව බහුලීගත කරන්න. හැමදාම කරන්න. තව තව ප්‍රගුණ කරන්න බහුලීගත කරන්න. මේ බහුලීගත කිරීම තුළ එක පැත්තකින් අර මායයන්ට අහුවීම වෙලා භාවනාව නවත්තනවා. ඒකට කමක් නැහැ. තව පැත්තකින් අර බෝධිපාක්ෂික ධර්මවල පංච ඉන්ද්‍රිය කියන එක සවිමත් වෙනවා. බහුලීගත කරන්න කරන්න මේ භාවනාව පංච ඉන්ද්‍රිය බල ගැන්වෙනවා. ඒ බල ගැන්වීමේදී බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්මයේදී මේ පංච ඉන්ද්‍රිය ඊගාවට පංච බල වෙනවා. ඒකට තව ශක්තිමත්. තවත් මේ භාවනාව බහුලීගත වීම තුල අර වගේ වැටි වැටි මාරපාක්ෂිය ධර්ම වලට අහුවෙවි අහුවෙවි නැවත නැවත මේක බහුලීගත වීම තුළ අර පංචේන්ද්‍රිය පංච බල වෙනවා වගේම අවසානයේ බුදුහාමුදුරුවෝ පෙන්වනවා සත්ත බොජ්ජංග බවට හැරෙනවා. ඒතර බොජ්ජංග කියන ඒවා ප්‍රබලම ධර්ම මේ ශාසනයේ තියෙන. සිත තුල හට ගන්න පුළුවන් ප්‍රබලම ධර්ම හත තමයි සත්ත බොජ්ජංග. එහෙනම් මාරපාක්ෂික ධර්ම වලට ඍජුවම සටන් කරන්න පුළුවන් හැකියාව තියෙන බොජ්ජංග ධර්ම එක්කයි. ඒතර බොජ්ජංග ධර්ම බොහෝ විට මාර්ගපාක්ෂික ධර්මයේ එක්ක සටනෙන් පරදිනවා අඩුයි. කවදා හරි එවැනි ශ්‍රාවකයා බුදුහාමුදුරුව පෙන්වන්නේ මේ සතිපට්ඨානයේ වඩලා අර බොජ්ජංග ධර්ම දක්වා ඒ සතිපට්ඨානයේ ඉන්ද්‍රිය ටික දියුණු කරගත්තා නම් එතෙන්දී බොජ්ජංග හත සම වෙච්ච තැනදී සම කියන්නේ බොජ්ජංග හත නම් කරන්නේ සති සම්බොජ්ජංගය, ධම්මවිජය සම්බොජ්ජංගය, ඒ වගේම විරිය සම්බොජ්ජංගය, ප්‍රීති සම්බොජ්ජංගය, ප්‍රසද්ධි සම්බොජ්ජංගය, ඒ වගේම සමාධි සම්බොජ්ජංගය, උපේක්ඛා සම්බොජ්ජංගය. මෙන්න මේ ධර්මතා හතේම බොජ්ජංග කියන ගුණය තිබුණොත් හත තුලම ඒ උදාහරණයක් විදිහට විරිය කියන චෛතසිකය අපි ළඟ දැන් තියෙනවා බණ අහන්න. සතිපට්ඨානේ වඩනකොට දියුණු වුණාම විරිය ඉන්ද්‍රිය වෙනවා. තවත් දියුණු වෙනකොට විරිය බල වෙනවා. තවත් දියුණු වෙනකොට විරිය සම්බොජ්ජංගය වෙනවා. දැන් විරිය සම්බොජ්ජංගය වෙලා තිබුණොත් ඒ බොජ්ජංගය සම්පූර්ණයි. නමුත් අනිත් බොජ්ජංග හතම තිබිලා විරිය කියන බොජ්ජංගයේ බොජ්ජංග ධර්මයේ නැතුව බල ධර්මයක හෝ ඉන්ද්‍රිය ධර්මයක තියෙනවා නම් එතන සම වෙලා නැහැ බොජ්ජංග. බොජ්ජංග හයක් තියෙනවා එකක් ඉන්ද්‍රිය ධර්මයක හෝ බල ධර්මයක තියෙනවා. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවකදී තමයි අර එකපාරට මේ බොජ්ජංග හත සම වෙන්නේ නැහැ කියනවා ශ්‍රාවකයා අර භාවනාව බහුලීකත කිරීම තුළ කොයි කවදා හෝ එයා දන්නේ නැති වෙලාවක ඒ ශ්‍රාවකයාට තේරෙන එකක් නෙවෙයි ඒ බොජ්ජංඝාත සමාන වුණොත් සම වුණොත් පහළ වෙන ඒ සිතේ පහළ වෙන දිට්ඨිය සංසාරයක් හදන දිට්ඨියක් නෙවෙයි සංසාර විමුක්තිය ලබාගෙන සම්මා දිට්ඨිය වෙනවා එතකොට ඒ සම්මා දිට්ඨි ලාභියා බිහි කරන්නේ බොජ්ජංග හතයි දැන් පින්වතුන් මේ විදිහට අද කාලේ අවසාන වීගෙන යනවා මාරපාක්ෂික ධර්ම බිඳගෙන බෝධිපාක්ෂික ධර්ම දියුණු කරගෙන යන්න එකතු වෙන්නේ එතකොට උදව් වෙන්නේ සතර සතිපට්ඨානයයි දැන් සතර සතිපට්ඨානය වැඩි වීම තුළ සිදුවෙන මානසික පරිවර්තනය තමයි අපි මේ පැහැදිලි කරේ ඊළඟ දේශනාවලදී තවදුරටත් මේ කියන කරුණු තව තවත් පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙනවා. අද දවසේ ධර්ම දේශනාවට යෙදී තියෙන කාලය අවසන් වෙනවා. අනාපාසත්තාස බුම්මත්තා දේවා නාගාමනිද්దికා පුඤ්ඤං සම්පිතා චරං කක්කන්තු ලෝක සාසනං අනාපාසත්තා බුම්මත්තා දේවා නාගාමනිද්దికා පරමෝ දිස්සා චරං කක්කන්තු ලෝක සාසනං ආකතට්ඨාචම්මඨා දේවානාගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක ශාසනං අද සෙනසුරාදා රාත්‍රී ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ පොකුණු විට විනයාලංකාරාම වාසී පූජ්‍ය එල්ලාවල විජිතනන්ද ස්වාමීන් වහන්සේ